දැන් නවරාත්‍රි 8 විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ මුච්චියාගම ලිදවැව ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද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 සබ්බතෝ දුක්ඛං පමුච්ඡන්ති නසබ්බසෝ මනෝ නිවාරයේ මනෝ යතත්ථ මාගතං යතෝ යතෝ ච පාපකං තතෝ තතෝ මනෝ නිවාරයේති සා ශ්‍රද්ධාවන්ත පින්නතුනි අපි අද දවසේ මාතෘකාවසෙන් සබාගත්තේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ එන මනෝ නිවාරණ සූත්‍රය. ඉතින් ධර්ම දේශනාවට ප්‍රථම අමතං දදෝති සෝහෝති යෝ ධම්මාන් ශාසති යමෙක් ධර්ම දේශනා කරද්ද ඒ අමෘතේ දිද්දීවි කියලා අනුශාසනාවක් තියෙනවා දේශනාවක් තියෙනවා ಉದ್ದೇಶයක් තියෙනවා. ඒ අනුව අද දවසේ අපේ පින්නතුන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරන මේ දේශනාව සඳහා දායකත්වය දරූ පින්නතුනොත් මේ දේශනාව සිද්ධ කරන අප වෙතත් මහත් කුඩිලාභයක් අත්වෙනවා කියන කාරණය අපි ශීපත් කර ගන්න ඕනේ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරනකොට මා අනුශාසනාවක් කරන්න කැමති අපාය බය පච්ච වෙක්කනතා. කියන්නේ අපාය බය මේ සංසාරික බය ඇත්ත හුටයි මේ ශ්‍රී සද්ධර්මයේ වටිනාකම පැහැදිලි වෙන්නේ. මොකද බයෙන් දුකින් මිදෙන ධර්මයක්. අපාය බය නිතර සිහි දෙන තැනට පුළුවන් වෙනවා ඒ බය නිසාම මේ සංසාර දුකින් එතර වෙන්න ඕනේ කියන තිර අදිෂ්ඨානයක් ওই සිතේ ඇති කරගන්න. හොඳයි. එහෙම තිර අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි මේ ටික වේලාවක් බොහොම සැදැහැ සිතින් එතන සිතකින් බණ ටිකක් අහමු. මම මාත්‍රිකා ලැබපු තැන එහෙමයි මේ දේවතා සංයුක්තයේ බොහොම කෙටි දේශනා, ඒ වගේම නිවනට නැඹුරු දේශනා එක්තරා දෙවියෙක් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර වාසය කරන අවස්ථාවේ මධ්‍යම රාත්‍රී ඉක්මවලා පැමිණිලා ඔහු අසා සිටිනවා මෙන්න මේ පළවෙනි ගාථාවෙන් යතෝ යතෝ මනෝ නිවාරයේ න දුක්ඛමේති නං තතෝ තතෝ ස සබ්බතෝ මනෝ නිවාරයේ ස සබ්බතෝ දුක්ඛම් පමුච්ඡන්ති යමකින් යමකින් සිත වළක්වන්නේද එයින් එයින් ඔහුට දුක් නොපැමිණෙයි. හෙතෙම සියල්ලෙන් සිත වළක්වන්නේ නම් හේ සියලු දුකින් මිදිති කියලා මේ දේවතාව අහසා සිටිනවා බුදුරජාණන් වහන්සේ. අපි ඉල්ලගෙන ඉන්න මේවා බලමු තෝරන්න මොකක් නෙමේ වළක්වනවා කියලා කියන්නේ ඒ වැළැක්වීම සියලු දුකින් සිතට එන අරමුණු වලින් මනෝ ධර්මයේ පස්ස වෙන අරමුණු වලින් සිත මුදවා ගැනීමම දුකෙන් මිදෙනවා නේද කියලයි දේවතාව අහන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර අද අපි සාකච්ඡාවට ගන්නෙ මෙන්න මේ ගාථාවෙන් කියන්නේ න සබ්බසෝ මනෝ නිවාරයේ මනෝ යතත්ථ මාගතං යතෝ යතෝච පාපකං තතෝ තතෝ මනෝ නිවාරයති සියල්ලෙන් සිත නොවලක්නේය සියල්ලෙන් කියන්නේ සියලු සිටිවිලි මනෝ ධර්මයේ පස්ස වෙන නැත්තම් මනසේ හටගන්න සිටිවිලි සියල්ලම වලක්වන්නේ නැහැ සංයත භාවයට පැමිණි සිත වලක්වන්නේ නැහැ වලක්වන්නේ නැහැ මොනවද සංයත භාවයට පැමිණි සිත නොවලක්වන්නේය යමකින් යමකින් අකුසල් වේනම් ඔන්න වචනේ මතුණා වළක්වන්නේ සිත යම් අරමුණකින් අරමුණකින් අකුසල් වේනම් එයින් එයින් සිත වළක්වන්නේය කියලා අපි බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපි තෝරා ගන්න වෙනවා මේ වළක්වන්න දැන් දේවතාව වහන්නේ සියල්ලෙන් සිත වළක්විය යුතු නෙමෙයි. විමුක්ත සිත කියනකොට සංසිඳන සිත කියනකොට අරමුණු නොගන්නා සිත කියන තැන නිරෝධයටපත් වුණා එතනයි දුක නැත්තේ කියලායි දේවතා ආවා අහලා තියෙන්නේ. එයා දන්න බණ ටික තමයි ඒ. ඉතින් ඒ අනුව තමයි දේවතාවා බුදු පියාණන් වහන්සේගෙන් විචාරා සිටියේ මේ සිත සියල්ලෙන් වැළකුණාම එතකොට පාප කර්ම වලින් නැත්තම් පාපී සිතුවිලින් දුෂ්ට සිතිවිලි වලින් ලෝභේ ද්වේෂේ මෝහය විශේෂයෙන් මනස මුල් කොට වෙන අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දිට්ඨිය කියන ඔය මානසික ස්වභාවයන් තුන මේ සියලු පාපයන්ට සියලු අකුසලයන්ට මුල. ඉතින් මේ පාපයන්ගෙන් වැළකීම හරි. බුදු පියාණන්සේ මෙතනින් පෙන්වා දෙන දහම් කරුණ තමයි පින්නතුනි යමකින් යමකින් අකුසල් වේනම් එයින් එයින් සිත වළක්වන්න ඕනේ. යම් යම් අකුසල් අරමුණු. කියන්නේ දස අකුසලයේ සිද්ධ වෙන්න අරමුණකට සිත දැස ගන්නවා නම් අරමුණකට අකුසලයක් යොමු වෙනවා නම් ඒ අකුසලයෙන් සිත වළක්වා ගන්න ඕනේ. මේදි වැදගත් වෙනවා සංයත භාවයට පැමිණි සිත නොවලක්වන්නේය. බුදු පියාණන්සේගේ අනුශාසනාව දේශනේ අර දේවතාවට උත්තරය සංයමයකටපත් වෙන සිත වළක්වන්නේ නැහැ. මේ සංයමය නැත්නම් සංයත භවය කියන එක සමාධිය කියන එක බොහොම වටිනා කොටසක් වෙනවා. එතකොට මේ මනස කියන වචනේ තමයි මෙතනින් මුල් වුණේ මනෝනිවාරයේ. වාරණය කියන්නේ වළක්වනවා කියන අදහසනේ. කොට මනසේ සිටිවිලි පහළ වීම ඒ සිටිවිලි වැළැක්විය යුතු කොටසකුත් තියෙන බවත් නොවලක්වා වලක්වන්නේ නැතුව කාය කම්මේ වචී කම්මේ මනෝ කර්මයේ ක්‍රියාවට දෙන්න තනකුත් කියනවා කියන එකයි බුදු පියාණන් වහන්සේගේ කෙටි අනුශාසනාව මෙතන උනේ මේ. බලමු අපි අටුවාවට අනුව ටිකක් තව විස්තර කරන තැන කොහොමද කියලා. යතෝ යතෝ මෙතන යතෝ යතෝ කිව්වේ පාපයන්ගෙන් හෝ යහපත් බවින් හෝ කියන එකයි දේවතාවයගේ ප්‍රශ්නය ගැටලුව මේ දේවතාවා කුසල කුසල ආදී ප්‍රභේද සහිත ලෞකික හෝ ලෝකෝත්තර වූ යම් කිසි මනසක් වේද එය වැළැක්විය යුතු කියන එකයි දැන් ප්‍රකාශ කළේ අටුවාව කියන්නේ ඒක විස්තර කරනවා ඉපදෙහි යුතු නොවන්නේ යන ලබ්ධි එයාගේ මතය විශ්වාසය නැත්නම් ඇදහිල්ල මේ සබ්බතෝ සියල්ලෙන් සබ්බේන සබ්බං සියල්ලෙන් සියල්ල වැළැක්විය යුතුයි කියන කාරණය ඒතර භාග්‍යතුන් වහන්සේ සිත වැළැක්විය යුතු වෙන්නේ පාපයෙන් කියන කරුණ බොහොම අවධාරණය කොට තිනවා. මොකද සිත වැළැක්විය යුත්තක්ද වේ එක පැත්තක්. පාපයෙන් සිත වැළැක්විය යුතුයි. ඒ වගේම සිත වැඩි යුතු ධර්මයක්. විභජනය කොට මොහොත දක්වන්තව බුද්ධයන් වහන්සේ සිතාගෙන මෙන්න මේ දෙවෙනි ගාථාවෙන් ওই විදිහට පෙන්වන්නේ න සබ්බතෝ මනෝ නිවාරේ මනෝ යත්තම ආගතං යතෝ යතෝච පාපකං තතෝ තතෝ මනෝ නිවාරේති කියන ගාථාව. දැන් මේකෙන් මේ මා දැන් ඔය දුන්නු කොටසම තමයි අටුවාවක් පෙන්ලා තියෙන්නේ. අපි මෙහෙම ගමු. සංයත භාවයට පැමිණි යම්සිතක්. ඒ කියන්නේ මනෝ ద్వාරය සම්බරගත් මන ඉන්ද්‍රිය කියන වචනෙට එනකොට සම්වර කරගත් හිතකින් තමයි දාන ආදී පින්කම්. දන් දෙන්නේ නේ, සිල් රකින්නේ නේ. ආදී ක්‍රමයෙන් ඒ සිත ඉපදුනොත්. ඒ සිත වැළැක්විය යුතු නැහැ. ඒ සිත යලි යලි වැඩි යුක්තක් නැවත නැවත භාවිතයට ගත යුක්තක් ප්‍රවර්ධනය කළ යුක්තක් කියලා තමයි මේ මතක වෙන්නේ. යම් යම් ලෙසකින් අකුසලයේ උපදීද එයින් එයින්ම සිත වළක්වන්න උපන් තැනම යෝනිසෝ මනසිකාරය යෙදිලා. අකුසල් චේතනාහ චේතනහම් පිටේ කම්මං වදාමි. ධම්මපදයේ යමක වර්ගයේ ආරම්භයම මන මුල් කොටයි මනෝ කුබ්බංග මහ ධම්මා. එතකොට ඒ දුෂ්ට බවට දූෂිත බවට පත් වෙන්නේ මන මුල් කොට ප්‍රසන්න බවට පැහැදිලිතාවයට කාය කම්ම වචී කම්මේපත් වෙන්නේ මනස මුල් කොට කියන කාරණය කෙටියෙන් මෙතෙන් අරගෙන අපි බලමු අපේ මේ මනසේ ස්වභාවය කොහොමද වර්ධනය වෙන්නේ කියලා. මනස කියන තැන ටිකක් හඳුනා ගන්න බලමු. මොකද ටිකක් গুপ্ত වචනයක් නේ. අපි මනසට යන්න ප්‍රථම අපි ඉන්න තැන ඔබත් මමත්. කියන්නේ සත්ත්ව సంతාණයට සත්ත්වකාය පරියාපන්න වෙන තැන විඥානයේ මුල් කොටයි. ඒක බොහොම පැහැදිලි තැන්වල පෙන්නනවා නේ විඥානාතිතිකෝ වික්ඛවේ තක්මා විඥා විඥානන්ති උච්චති. මහණෙනි දැන දැනෙනුයි එහෙන් විඥානයයි කීති කියලා. ඒකට අපේ පින්නතුන්ට විඥාන කියන වචනේට මනස යෙදෙන්න පුළුවන්. ආයේ මුලින් ඉඳලා රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ස්කන්ධ පංචකය තුල විඥානය එන්නේ මෙහෙමයි නෑ. මේක පැනවෙන්නේ එතකොට නාම රූපං හේතු විඥානස්ස පඤ්ඤාපනාය. විඥානයගේ තනවීමට මතුවීමට එලිදරව් වීමට නාම රූපේ හේතුයි. ඒක පැහැදිලි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප. ඒතර විඥානයේ පිළිබිඹුව තමයි නාම රූපය. ඒතර නාම රූපේට ඈඳලයි අර ස්කන්ධ පංචකය පෙන්වන තැන විඥාණය පෙන්නා තියෙන්නේ. එතකොට රූපය කිව්වම ඉතින් එතන පැහැදිලි මහ භූතහේතු රූපස්කන්ධ පඤ්ඤාපනාය. ඉතින් එච්චර විස්තර වෙන්නේ නැහැ රූපය කියනකොට මේ පින්නතුන්ට යහ හැඟීමක් වෙන්න ඕන ස්කන්ධ පංචකේ රූපේ යථා ස්වභාවය. ඒතර විඥාන සමුදේට හේතු අවිද්‍යා තණ්හා කර්ම නාම රූප නිබ්බති කියන හට ගැනීම කියන ওই ධර්මතා පහ. අපි ඔන්න විඥානය ගැන කිසි හඳුන්වීමක් කරගත්තා. ඒක තවදුරටත් දෙනකොට ඉතින් චක්කු විඥාන, සෝත විඥාන, ගාන ජීවහාන ඔය පස්පොලේ විඥානයේ මුල් කොටයි සිටි සිටිවි නැත්නම් පින්නම් සංගති පස්සෝ පස්සපච්චය විඥානං කියන තැනනේ එතකොට විඥාණය තමයි මේ ස්කන්ධ පංචකය පරිවාරකටගෙන මේ සසරට රැඳවීම සහ ප්‍රවර්තනය සංසාර ප්‍රවෘත්ති ප්‍රවැත්වීම විඥානයේ මුල් කොටයි. එහෙනම් මේ ඇස මුල් කොට චක්කු විඥාන සෝත විඥාන පෙන්නනවා වගේම මන මුල් කොට මනෝ විඥානය එනවනේ මේ මනෝ ඔය හය කුලේ විඥානය යෙදිලා ලෝකයේ උපාදාන වෙන තැන ලෝකයේ කිව්වේ රූපේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ එතකොට ඒ හටගන්න ලෝකය හය කුලේ එතකින් නොනැවතී ආර්ය විඥානය නම් ඇලී රමණය කරන තවත් විඥානයක් ওই මහායානිකයන් පෙන්නනවා බුදු පියාණන් වහන්සේගේ දේශන තුල මේ ආලේ විඥානය එහෙම නැත්නම් ආලේ රතා ආලේ රාමා කියන වචන මතු වෙනවා සූත්‍ර දේශනා වලින්. දැන් ඔන්න විඥානයේ කෙටියෙන් හැඳින්වීමක් කළා. ඊළඟ මේ විඥානයේ ප්‍රවැත්ම මන මුල් කොටමයි. එනිසා මනස කියන තමයි අද දේශනාවෙනුත් අපි අනාවරණය කරන්න උත්සාහ කරන්නේ. සම් මනස කියන ස්වභාවය ආරම්මණම් මින මානන්විය ඥානාතිති මනෝ. මනතිති මනෝ. ඒ කියන්නේ දැන ගනිනුයි තේරුම් ගනිනුයි මනනම් වේ. දැන් නිලින්ද ඕන හැටියට හඳුනාගෙන හිත සකස් කරන අවස්ථාව මනෝ. පංච ద్వාරයෙන් අරමුණු ගන්න තැන පංච ద్వාරා වර්ධනය වී මනෝ විඥාණය මනෝ ద్వාරා වර්ධනය වීමෙන් රසකන දිවනාසය සම්බන්ධයෙන් විඥාණය සිත පහළ වෙනකොට මනහරහා මනසහරහා තමයි අපිට දේවල් කාරණා ලෝකය හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට පස්සපච්චය වේදනා ඔය මනසේ පස්ස වෙන ධර්මතාවුම තමයි මනසේ සිටිවිලි. අනේ සිටිවිලි තමයි කුසල අකුසල වශයෙන් වර්ග වෙන්නේ. අර දේවතාව ඇහුවේ කුසල අකුසල වශයෙන් ભેදයක් නොකොට ඇහුවේ මනස සම්පූර්ණයෙන් වලකා යුතු දෙයක් හැටියට. කියන්නේ මනසේ සිටිවිලි නොහට ගන්න මේ තත්ත්වෙක ධ්‍යාන තත්ත්වයකින් මනස පාලනය කිරීමකින් මනසේ කුසල ලකුසල් හෝ කිසිම ඉදිරියට කාය වචී මනෝ සංකාරයකට නොය කාය වචී සංකාරයකට නොයන වීතික්‍රම අවස්ථාවකට ආසව අනුසයන් නොයන විදිහට ඔබා තබන ස්වභාවයෙන්ම දුක නැති වෙනවා නේද කියන එකනේ దేవතාවගේ ප්‍රශ්නේ. ඒකට එතකොටයි මේ කොටස අපි ওই විදිහට තෝරාගන්නේ මනෝ ద్వාරයට ලැබෙන අරමුණු ධම්මා සම්මන ධම්මාරම්භන. ඒකද ආවර්ජනය කරලා අරගෙන පවාංගණං වූ සිත කිරුටු කිරීමේ ස්වභාවයට වැටෙනවා මනස අරමුණු ගන්න අවස්ථාවේ. විශේෂ කොට පාප ධර්මයක කුසල ධර්මයක අර අවිද්‍යා ව්‍යාපාද විචාදිත්‍ති කියන අනුසසාගත තත්ත්වයන්ගෙන් අරමුණු වුණොත් මනසට ඒ ක්‍රියාවට යෙදුනොත් වීති පරිඋත්තාන වීතික්‍රම අවස්ථාවට වැටුනොත් අන්න පාපකාරී తත්වය දුෂ්ට తත්වය මනසාචේ පසන්නේන මනසාචේ පදුත්තේන කියන අවස්ථාවල් දුවිදාකාරයට කුසල ලක්ෂණයට වර්ග වීම අවස්ථාව. ඔන්න මනසේ ලැබී සිටීමක් ওই කෙටිම අපි පිළිගන්නේ. ඊළඟ අවස්ථාව තමයි චිත්ත කියන අවස්ථාව. පරමාර්ථ ධර්ම කාණ්ඩේ චිත්ත චෛතසික කියන අවස්ථාවේ ගොඩ නැගින සිත කිව්වහම ලෞකික සිත් 81ක් ලෝකෝත්තර සිත් 8ට එකතුව සිත් 89ම චිත්ත කියන කොටසට අපිට ගලපන්න පුළුවන්. එතන ඒ චිත්තචෛත්‍යයන් ගැන කතාවක් එහෙම නැත්නම් විස්තරයක් නෙමෙයි මේ මොහොත අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න සිත කියන ස්වභාවය අතරීරං ගුහාසයන් කියලාම අහලා කියනවනේ. එතකොට මේ විසංකාරගත චිත්තයකින් තමයි අපේ සිත් මේ ලෝකයට එකතු වෙලා සංකාර කරන තැනක තමයි අපේ සිත් ලෝකයට එකතු වෙලා පවතින්නේ. එතකොට අකුසල් සිතුත් සංකාරය, කුසල් සිතුත් සංකාරය. සබ්බ සංකාර සමතෝ කියන තැන පදයක් තියෙනවා. ඒ අනුව దేవතාවා සමහර විට සාකච්ඡා ඇති. සියලු සංකාරයෙන් සංසිඳනකොට සිත සංසිඳෙන්න ඕනේ. ඒ අනුව කුසල් අකුසල් ભેදයකින් නැතුව සිත වළක්වන්න ඕනේ කියන කර්ම තියන්ත සමහර විට අපිට පුළුවන් එහෙම අදහසක් ගන්නට. ඔන්න ඕනනම් අපි දැන් සාකච්ඡා කළේ විඥාණය මනෝ කියන අවස්ථාව ඊවම චිත්ත කියන අවස්ථාව කෙටියෙන් ඔය හැඳින්වීමක් සිද්ධ කළා. දැන් බලමු මේ ස්වභාවය. මනසේ ස්වභාවය මේ විදිහේ තත්වයකටපත් වුණාම මේ සත්‍යය සසරක රඳවල මේ තරම් දුක්ඛිත සත්වයකට විෂණයකට පසබවකට පීඩාවකට පත් කරන්ට හේතු වෙන. මොකද පින්නතුනි මේ පටිච්ච සමුප්පාද පිළේ අවිද්‍යා පත්‍ය සංකාර ඒ විදිහෙන් නාම රූපයට වෙදී නාම රූපේ සලායතන ටික ආයතන ටික ආයතන හයෙන් ලෝකයේ දැහැගන්න තැන උපාදාන වෙන තැන ඒ ආයතන වලට මුණ ගැහෙන රූප ශබ්ද එහෙම වෙන තැන එතකොට පස්සපත්ත්‍ය වේදනා. ඔන්න විදීනේ තපදුක් උපේක්ෂා වශයෙන්. ඒ ඇතිවෙන තමයි මේ සත්වයාගේ රැඳවීම මේ ලෝකයක් එක්ක. ප්‍රමාද වෙන්නේ පමත්ත පුජ්‍යලයා බිහි වෙන්නේ උතන. මොනවද උතන කිව්වේ රූපේ ශබ්දේ ගන්ධේ ප්‍රමත්ත වෙනකොට පමාද වෙනකොට ආන්නේ රූප ශබ්ද ගන්ධ රස අර දෙමින් සිත නලවන ස්වභාවය ඔය මන මනනම් ස්වභාවයටයි විඥාණයෙන් අතුල් කරන්නේ නැත්නම් සරසන සන සීම කරලා මනස සනසුවාම නෙමෙයි විඥානයේ මායාවකින් මනස හඳවාගෙන අර මනේ පවිත්‍ර බවට මනේ මනසේ පිරිසුදු බව වහලා මේ විඥානයේ රැඳවිල්ලකින් තම ආලේ රාමයා වරයෙක්ව මේ මිනිස්සන්තා මිනිසා සත්වයා සසර සරවන්නේ. එකයි ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ඔය ධාතු 6 බුදු පියාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ ප්‍රමුඛ කොට දක්වා තියෙන විඥාණයට ප්‍රබල තැනක් මේ සංසාරගත සත්‍යයේ සත්‍ය ස්වභාවය විමසන කොට අපි සාකච්ඡා කරන්න ඕනේ. දැන් මනසේ පවිත්‍රතාවයේ පිවිතුරුතාවයේ මන ඉන්ද්‍රියේ උසස් බව ඕනෑ කරනවා පින්නතුනේ ඥාන මාර්ගයක් උපද්වා ගන්න උහිතට. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. මෙන්න මේ කොටසට කියනවා ඉන්ද්‍රිය අට රාශිය කියලා. මේ මේ ඉන්ද්‍රිය අට සත්‍විස් බෝධිපාක්ෂික පෙළේ පහක් පෙන්වන තැන තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ එන විස්තර තැන විදර්ශනා යෝගීන් සඳහා පෙන්වනවා ඉන්ද්‍රිය අට්ටරාශියක්. ඒ ඉන්ද්‍රිය අට්ටරාශියේ ප්‍රමුඛ කොට පෙන්වනවා මන ඉන්ද්‍රිය. එතකොට මන ඉන්ද්‍රිය දුක්ඛේන්ද්‍රියපත් වෙන්නේ නෙමෙයි සෝමනස් ඉන්ද්‍රිය තත්ත්වයටපත් කරගෙන දැන් ওই සමත භාවනාවකින් සිද්ධ වෙන්නේ පින්තුනේ මේ මන ඉන්ද්‍රියේ අර සොම්නස් බවක් ප්‍රීත්සා සුඛ සහගත බවකටපත් කර ගැනීම. ලෝකේ තව තව කොටසක් තියෙනවා තව පැත්තක් මනස විඥානයාගේ මුවාවෙන් ඇදගෙන යන පැත්තක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස දීලා කාම ආස්වාද්දේ බණ ඉන්ද්‍රිය සංසන මට්ටම. එතකොට මේ සංසන මට්ටම නොලැබෙනකොට ඒ රූපේ ශබ්දේ ගන්ධ රසය ඒ ලෝක ධාතුවේ ස්වභාවය ඇත්ත සත්‍යය යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛනාත්මය. ඔබට මොන ගෑන රූපේ ශබ්දේ ගන්ධේ රසේ ඔබ ආස්වාද වෙන තැනට අර අනිත්‍ය නම් වූ ස්වභාවයට ලක් වෙනකොට ඔබ අරමුණු කරන රූපය ඔබ පතන රූපය ඔබේ මනසේ පවතින රූපය ඒ සියල්ලේම ස්වභාවය අනිත්‍ය බව. අනිත්‍ය වෙන තැන ඔබට දුක එනවා. ආහි දුක වෙන තැන රූපේ, ශබ්දේ, ගන්ධේ, අරඹය මේ සත්‍යයගේ චලන බවක් සිද්ධ වෙනවා. ඔබ මේ සස බවක් නැත්නම් මේ කුප්පන බවකටපත් වෙනවා. හිතන බවකටපත් වෙනවා. මන මෝහණයකටපත් වෙලා අර පවිත්‍ර මනස ආස්වාදයකට විඥාණය යොමු කර ගන්නවා, දැහැ ගන්නවා, මුලා කරනවා ඔබේ මනස. ඒකට කියනවා මන මෝහණයටපත් වුණා කියලා. මෝහණය වුණා කියලා කියනවා. රූප මෝහණය, ශබ්ද මෝහණය. ගන්ධ රසනේ මෝහණය වෙනවා මේ ශබ්දය. ඒක මෝහන මාත්‍රම තව දුරටත් ඇත්තනවා රූපේ නිසා. ඔය අපි තරුණ ස්ත්‍රී පුරුෂයන්ගේ ආකර්ෂණය මන මෝහණයටපත් වුණාම මුලාවකට තද විදියටපත් වුණාම මෝහ මුලා බව නිසා මනස අන්ධකාර බවටපත් වෙනවා. ඒ අන්ධකාර බවටපත් වුනහම උම්මත්තකමත්වයටපත් වෙනවා. මන විකාරයට විකෘතියටපත් වෙනවා. සැබවින්ම මනස විකෘතිලයි. ප්‍රകൃති මාත්‍ර බව. චිත්ත කියන තැනත් මනස කියන තැනත් ප්‍රകൃති තත්වයන්. යථාර්ථ තත්වයක් කියන්නේ. මේ විඥානයේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැන පෙන්වෙන්නේ විඥානයේ ප්‍රමුඛ කොටගෙන මාගේ පින්නතුනේ මෙන්න මේ විඥානයේ තියෙනවා දුකට ඇදගෙන සසර පවත්වමින් මායාගේ පැත්ත ගන්න තැනක්. පිළිගන්නේ මායාව වරක දෙන්නා දෙනවන්නේ. ඔය රූපය, වේදනාව, සංඥාව, සංකාර විඥාන මාගේ. බුදු පියාණන් වහන්සේ උත්තර දෙනවා. ඔව් මායය ඔබේ. නමුත් ඔය විඥාණයකම ඉඳ දෙන්නේ නැහැ. විඥාණය නිදර්ශනය වෙන විඥානයක් මේ කාය පරි සත්ව කාය පරි පරියාපන්න සත්‍යයගේ තියෙනවා අන්න එතෙන්ට තමයි මේ ශ්‍රී සද්ධර්මයේ යොමු වෙන්නේ විඥානයේ පාලනයට. එතකොට විඥාණය විඥාණයෙන් අරමුණු ගැනීම ලෝක ස්වභාවය. ඒක තමයි විඥානයේ කාර්යභාරය. එයා හරියට ඒ ටික කරලා දෙනවා. එයාට උපකාරයි චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය. ඒ වගේම එයාට උපකාරයි මන ඉන්ද්‍රිය. අර එහෙන් කලින් දියෙන් අරගෙන ඒ ඒතන රස විඳලා ඉවර වුණා. දුක් විඳලා ඉවර වෙනවා. නමුත් ඉවර වුණාට මේ ඉවර වුණා නෙමෙයි. විඥාණයට ඇති එල්බගන්ත යංච බික්කවේ චේතේති යංච බික්කවේ අනුසේති යංච බික්කවේ පකප්පේති චේතනා සූත්‍රයේ මේ ටික තියෙනවා විඥාණය එල්බ ගන්නවා යම් ප්‍රකල්පනාවක් ගිය චේතනා මාත්‍රයක් ගිය විඥාණයට දැසගන්ත ඇති අන්න ඒ අනුව විඥාණය ඒ ආසව අනුසයන්ගේ ශේෂ මාත්‍ර ක්ලේශය ඇති මේ සිටේ ඉතුරු වෙච්ච තැන නිරෝධ නුනොත් එළියට බැලගෙන ආයත් අර දවසිට අපේ චිත්තක්ෂණ චිත්ත වීදියේ විඥානය රූප ශබ්ද ගන්න රසයේ ආරම්මණයේ විඥානයේ රසාස්වාදයක් මේ සත්‍යයට ඇති කරලා දෙනවා. අනේ ආස්වාදයේ මුලාවටයි මන ඉන්ද්‍රියපත් වෙන්නේ. මන ඉන්ද්‍රිය මුලා වූ තැන අන්න සිතද භවංගීර්දේ දැස ගැනීමෙන් පබස්තර මිදම් වික්ක වේ චිත්තං සත්ව ස්වභාවයේ ප්‍රබාස්තර සිතක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එසේ වී නාමොත් මේ මනසේ කිඳා ගැනීම, මනසෙන් නැවත ආරෝපණය කිරීම චිත්තය වෙනකොට අර සම්මාපණිහිතං චිත්තං මිච්ඡාපණිහිතං චිත්තං සම්මාපණිහිත වූ සිත යොදාගත්තොත් ඒද නුවණක් ඇතිවෙනවායි නැත්නම් මිච්ඡා විදිහට, වැරදි විදිහට හිත භාවිතා වුණොත් එයාට සතර දිගයි චේතනාම් වික්කවේ කම්මං වදාමි මිත්‍යා වූ මිත්‍යා වූ අයෝනිසමනසකාරයෙන් අර මනසේ මානසික ස්වභාවය අයෝනිසෝ මනසකාරයෙන් දැසගත්තා වූ ජවන් සිතාතේ රවණේවි සදාරම්මනේවි ඒ අරමුණේ ආස්වාදය බ ලෝබදින මනසකට හිතකට එයාගේ භවාංගය අපිරිසුදු වෙනවා භවාංගය අපිරිසුදු තැන ඒ සිත සංඛාර ප්‍රවෘත්තිය නැවතත් කිලුරු සිතින් රාගය, ද්වේෂය, මෝහය මුල් කොට හදනවා. විඥානේ ඒ අනුවම නැවත සුත වෙනවා. නැවත ප්‍රතිසන්දිය කිලුරු සිත. මේක තමයි රාගේනවා, දෝෂේනවා, මෝහේනවා සංකලිටන් කියලා පෙන්වනවා පදාරන්නේ. දැන් බලමු ওই කාරණා ඇතිව මේ සංග්‍රහ වීමක් ගැන මම මතක් කළා. සංගති වීමක්, සංකති වීමක්, සංකාර වීමක් කියන වචන හැමතෙම කියන්නේ චිත්ත චෛතසික කියන ධර්මතා දෙක එකතුව ඒ ඒ චෛතසිකයන්ගේ උපකාරයෙන් සිත අරමුණු ගැනීමෙහි යෙදෙන තැන ඒක සෝබන චෛතසික වෙන්න පුළුවන් අසෝබන වෙන්න පුළුවන් කුසල අකුසල වෙන්න පුළුවන් ওই විදිහේ දැන් අපි සාකච්ඡා කළා ටිකක් ඒකට රූපයක් එක්ක තමයි මේ සම්මෝහය වෙන්නේ විඥානයගේ ඒකට චිත්ත චෛතසික රූප පරමාර්ථ ධර්ම තුනක් එලි දැක්කේනවා ඒ ස්වභාවයෙන් ගොඩ නැගෙන සචිත්තක සත්‍යය සිතක් ඇති සත්‍යය ඒකට එයා සංකාර කරනවා ඒ සංකාර කරන්නේම අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ පටිච්චසමුප්පාද කියලා වැදගත්ම ඒකයි අවිද්‍යා ප්‍රත්‍ය සංකාර කාය කම්මේ වචී කම්මේ මනෝ කම්මේද තවදුරටත් ගැඹුරින් බැලුවොත් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිච්ඡාභි සංකාර කියන තැනද මේ සත්‍යය අවිද්‍යා ප්‍රත්‍ය නැත්නම් අවිද්‍යා අනුසය නැත්නම් අවිද්‍යා ආශවයෙන් යුක්තවමයි කීම් කිරි. ඒතර තමයි මේ වැදගත්කම වෙන්නේ මනෝ නිවාරණේ වැදගත්කම වෙන්නේ මනස හරියට පැහැදිලිව. මාගේ පිළිතුරේ හඳුනාගෙන මනසේ පස්ස වෙන ධර්මතා. ඒ ධර්මතා වලින් නොයි වර්තමානයේ අද ලෝකයා සිල් ගන්නවා භාවනාවක යෙදෙනවා. ඒ භාවනා මොහොතේ පවා ඔබ වෙහෙසටපත් කරන්නේ අතීත සිටි සිටිවිලි මනෝ ධර්මයේ පස්ස වූ අර දේවල් කාරණා එතන එතන ඉඳලා ඉවර නෑ. මේ තෘෂ්ණාවේ සූපන අවිද්‍යාව තෘෂ්ණා දෙකේ බලගතුකම නිසා අරමුණ ආස්වාදයේ වින්දා එතනින් ඉවර නෑ. දිත්තේ දික්තමත්තම් වෙන්නේ නෑ. දැකපුතේ දැකපු දේ පමණින් එයින් අරමුණ වුණා. අරමුණෙන් අරමුණ ඉවර නෑ. ආස්වාදයක් ලැබනවා ඒ ආස්වාදයෙන් නොතිත් බව නිසා මතු විඳින්නට තබන තණ්හාවයි අර්ථයයි ඇත්තටම ඇත්තා වූ ආශ්‍රයයි අනුසයයි නිසා මත්තට ගන්න මේ මනසේ තැම්පත් වීමක් වෙනවා. මනස තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීම තමයි භවංග චිත්තයට ඇදී යන්නේ. එතකොටයි මේ ඒකට ඇති චේතනා ප්‍රකල්පනා අනුස ඔය සිටිවිලි සියල්ලක් ඇති කරනවා. ඒකේ තේන අවස්ථාවක් තමයි පින්නතුන කෙටියෙන් මතක් කරනවා මේ දස සංයෝජන ඔය මට්ටමේ නොයි ලුහු බැනීමක් වෙන්නේ නීවරණ වලින් තව දුරටත් මේක ප්‍රබල කරලා දෙනවා මේ හිතට. ඒවා ඉතින් කෙලෙස්, ආසව, පංචස්කන්ධය, තණ්හාව ওই විදිහට ඒවාගෙන් මේ විරා ගැනීමක් කරනවා සිත. ඒ සිත විරා ගැනීමෙන් සිත විරා ගැනීම මන විරා ගැනීම. ආරම්භ කරන්නේ විඥාණයෙන්. මේ ගැළවිලක් නැති වෙන්න අද ඔබ මේ தත්ත්වයේ ඉන්නේ පවතින්නේ මෙන්න මේ නාම රූපයන් පිළිබඳ පිළිසිත දැනීමක් අවබෝධයක් නැතිකම නිසායි. ඒතර හිත හරහා මේ පැටලෙවිල්ල, මනස හරහා මේ පැටලෙවිල්ල, මේ ගැටය සිදු වෙනවා කියන අවබෝධයක්වත් අපිට නොයෙන්නේ ඒ තරම් මුලා බවකින් අපේ මන ඉන්ද්‍රිය පිරිසුදු බව වැසී තියෙන නිසා කියන කරුණ අපි හෙලි කර ගන්න ඕනේ. එතකොට ඒකට මෙන්න මේ වචන තුනත් අපි පින්නතු අපි ඔබේ විමර්ශනශීලී බවට පෙන්වා දෙන්න කැමති සාර ගවේෂී කුජලයක් වෙන්න ඕනේ. සරුදේ ගවේෂණය කරන්න ඕනේ. අපි ලෝකයේ සරුදේම නෙමෙයි ගවේෂණය කරන්නේ. හොයන්නේ බලන්නේ විද්‍යාඥයන් පවා ඒ සෙවිලි බැවිලි මේ කාමය උද්දීපනය කරන්නේ නැත්නම් ඔබ තවත් සංකීර්ණ බවකට පත් කරන ලෝකයේකුයි තාක්ෂණය වලින් සුනොත් විද්‍යාවිනු නිස්පාදනය වෙන්නේ ඉදිරියට එන්නේ. එනම් සාරගවේෂී වෙන්නේ මේ මන මුල් කොට මෙබඳු ලෝකයකට එකතු වෙන ජසලෝකෝ සමුප්පන්නෝ කියලා පෙන්නපු වැඩ වගේ ඒ විදිහට බැලුවොත් මේ මනෝමය ලෝකයකයි ලෝකයා බොහෝ කොට අතරමං වී සිටින්නේ. ඒක ඒ නිසා මේ පිළිබඳ සොයා බැලීම සාරවත් වේ ගවේෂණය කිරීමට ඔබ පෙළඹෙන්න ඕනේ. ඒක ධර්මයේ තුලින් වෙන්නේ ධම්මකාරී පුද්ගලයෙක්ව. එතකොට ඊළඟට කුසල ගවේෂී මට්ටම. කුසල ගවේෂී කුසල් ඒක බලන්න. හුතාම සියලු බුදුයන් වහන්සේලාගේ සබ්බපාපස්සා කරනම් සීලය. පයෙන් බලකිනවා. දැන් බුදු පියාණන් වහන්සේ මේ දේවතාවට ප්‍රකාශ කරන ඍජුවම කෙලින්ම පරයන් වලකින්ද සංයත වූ සංයමයකටපත් වූ සිතේ ඇති වෙන කුසල චේතනා වලක්වන්න එපා කියලා. වලක්වන්නේ නැහැ කියලා. එතකොට අන්න ඒ කුසල ගවේෂීව එයා ඒ එයා තව දුරටත් වන්නකොට සමත විදර්ශනා භාවනා දෙකේ යෙදිලා සත්‍ය ගවේෂී කෙනෙක් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ගවේෂණය කරන අත්දැකෙන ප්‍රත්‍යක්ෂයටපත් වෙන කෙනෙක් බවට පත්වීමයි අරමුණ මේ ධර්මයේ ධර්මයේ. එහෙනම් එකතු වෙනකොට සම්මෝහග වෙනකොට සංකාර වෙනකොට සංග්‍රාහකය කියන්නේ විඥානය බිහිවීම එතකොට මේ විඥානයාගේ බිහිවීමත් එක්ක මේ සංකාත වීමත් එක්ක කැළමිලි බවකට මේ සිතපත් වෙනවා. ඒ කැළමිලි බවෙන් නලවන්න තමයි කැළමිලි බව සම්තරපණය කරන්න තමයි මේ ලෝකයා නොයෙකුත් උත්සාහයන් කරමින් ඔය තාක්ෂණය යොදාගන්නේ හැම වෙහසක්ම අද නූතන ලෝකයා ඉහළ සිට පහළට හැමෝම වෙහෙසෙන්නේ මෙන්න මේ මනසේ මනස් සංතාප බව සංතෘප්ත බවකට පත් කරන්නට. මනසේ සංතාප බවකට පත් වෙන්නේ විඥානයකින්මයි. ඒ විඥානයෙන් ඒ රූප ශබ්ද ගන්ධ රස නැත්නම් මේ ආස්වාදනක වස්තුකාමයන්ගෙන් සෑහීමකටපත් නොවන ස්වභාවය නිසා කැළඹීමකටපත් වෙනවා. කලබලයකටපත් වෙනවා. අන්න ඒ කලබලය තමයි ඒ නොසන්සුද්ධක තමයි මනෝ නිවාරණය කියලා කියන්නේ මනසේ බාහිර පාපී ධර්මයන්ගෙන් ආවරණය කරන අතර මනසේ ප්‍රකෘති සත්‍යය සැබෑ తত্ত্বය අර පබස්සර විදම් වික්කවේ චිත්තම් පිරිසුදු චිත්ත භාවේත මනෝ උපකාරය ධර්මතා පස්ස වෙනවා ඒ මනෝ ධර්මයේ පිරිසුදු කුසල ධර්මතා මනසට පස්ස වෙන තැන ආරක්ෂා කරගනිමින් ඒ ධර්මතාවයන් තවත් වඩවමින් මනසේ ස්වභාවයද තේරුම් අරගෙන කුසල ධර්මවල යෙදීබට බුදුපියාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙනවා පින්නතුනි. එනිසා තමයි කරතබිච්චේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. රහත් උතුමාණන් වහන්සේ පින්නතුනි සිත වළක්වන්නේ නැහැ කුමකින්ද? කුසල් සිත වළක්වන්නේ නැහැ. ඒ අපිට පැහැදිලි බොහෝ අවස්ථාවල සරියුත් මෝරම් මහරහතන් වහන්සේලා කුට්ටිත තෙරුන් වහන්සේලා මේ මේ පින්වත් උත්තමී වහන්සේලා සම්මුඛව සාකච්ඡා කරන ධර්ම සාකච්ඡා කරනවා. ඒ වගේම දන් දෙනවා. එහෙනම් අනිත් ලෝකයට වැඩ පිණිස නිරෝධ සමාපත්තියට සමවැදී අනතුරුව බොහොම දිලිලුපල්පත් කරා ඒ උත්තරින් වහන්සලා වැඩම කළේ ඇයි මේ ලෝකයට හිත පිණිස එහෙනම් කුසලය අගය කරනවා කුසලය සඳහා පොළඹවනවා ඒ ධර්ම දේශනාවල නිරත වෙනවා. එතකොට කුසල් සිත වරක්වන්නේ නැහැ රහත් උතුමයන් වහන්සේ. පව. ඒ කාරණය හොඳින් අපි ඉදිරියේ තේරුම් අරගෙන අපේ පින්නතුණු මේ ජීවිතය තුළ ඔබ මේ ගත කරන සත්පුරුෂ පින්වත් ජීවිතය තුළදී පවෙන් සිත වළක්වා ගනිමින් කුසල් දාම්මි දාන ආදී පින්කම් වල යෙදෙමින් තවදුරටත් මේ සිතේ මනෝ ස්වභාවය ගැන කෙටියෙන් කෙටි කාලයක් තුළයි අපි සාකච්ඡාව කරන්නේ ඒ කෙටි කාලය තුල ලැබිච්ච කෙටි කාලය තුලින් මනසනම් වූ ධර්මතාවයක් තින්. නැත්නම් මනසේ පංච ద్వාරයෙන් ගත්තන මන මුල් කොටමයි මනෝ ద్వාරය මුල් කොටමයි චිත්ත වීදිය හට ගැනීම ඒ චිත්ත වීදියේදී ගවන් සිත් හතේදී ඔබ රමණය කරන ලෝකයට එකතු වෙන තරකට ඔබ එකතු වෙන්නේ ඒ චිත්ත වීදියමයි පාලනය කොටගෙන පරිකම්ම උපචාර අර්පණා ධාන ඒ ඒ විදර්ශනානුයෝගී කර්මස්ථානයකින් සිට වැඩිලා අර ජවන්සිත වෙනුවට ජවන්සිත වල ඒ සංගණයෙන් සිට සතුටු කරන තැන මේ ධාන මට්ටමකින් ධාන සුවේකින් සිත සංසම්පත් පුළුවන් සිත තනසෙනවා පීති මනසකායෝ පසම්බති පීති මනසකින් සංසුන් සිතකින් අර කාමයන් එකතු වී ආස්වාදයෙන් පීති මනසට වඩා උත්තරීතර වූ නොකලල් ධානය සුවේක සුවයෙන් මනස සංසන්ත පුළුවන්. සැනසෙනවා. නමුත් මගේ බුදු වහන්සේ පෙන්වන්නේ ඒ ධානය මට්ටමිනුත් ඊතර වූ මනෝ නිවාරණයෙන්ම මනස සංසිඳනා වූම වූ සබ්බ සංකාර සමතෝ කියන මුනිපදයට එකඟවම මනෝ නිවාරණයකින් සහ මනසේ සැබෑ විකෘතියටපත් නොවන ප්‍රකෘති තත්වයෙන් රහත් උතුමාණන් වහන්සේගේ ජීවිතය ගත කරනවා. ඒ ගත කරන ජීවිතය තුළ ඇසට හම්බෙන රූප දකිනවා. මේ රූපය මෙහෙමයි, මේ රූපයේ දුක් දෙන එකක්, මේ රූපයේ ස්වභාවයයි හඳුනනවා. නමුත් රූපය, ශබ්දය, ගන්ධය, රසය ආරම්භය. රස රාග වින්නේ නැහැ. පුදුජනයා රස රාග පටිසම්වේදී අරමුණේදී නැවත ඒ වචනය පෘථුජන ස්වභාවය ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් ආස්වාද වෙන තැන රසවත් වෙන තැන පෘථුජන මානසික ස්වභාවය රස රාග පටිසම්වේදී අපි දිවට අපි ගමු රසවත් බොජුණක් ලැබෙනකොට ඒක ආහාරයට ගන්නකොට කටේ කෙල්ල තැවරිලා දිවේ රස දැරිලා රසනහර කිනා ගිහින් මනසට ඇදිලා මනසේ තැම්පත් වෙනවා අඹ කෑල්ල කෑවා. අඹ රසයි. ඒ රසය එතනින් ඉවර නෑ. අර දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් විඥානේ විඥාන මත්තම් නෙමෙයි. එතනින් එතන නැවතුරු නෑ. පුදුජන ස්වභාවය. නැවත ඒ රසය ලබනද මනසේ තැම්පත් වීමක් එහෙම නැත්නම් බවාංගයට ඇදී යෑමක් පුදුජන භාවයේ තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ ආසව අනුසය නොසිඳුනුකම නිසා. ඒ අනුවම තමයි අද ලෝකයා වැඩිම දුකකටපත් වෙන්නේ වර්තමාන මේෂණයේත් භාවනා කරන ඔබ මොහොතේත් අතීත කළ දෑ අනේ අතීතයට ඔය සිත ඇදී යනවා. කියන භාවනාවකට හිත එක් කරගන්න බෑ. අනාගතයේට එක කොටසක් මට මේ මේ දේවල් කරන්න තියෙනවා මගේ අමුදරුවන් මේ කටයුතු කරනවා දුවදරුවන් විවාහපත් කරන්න තියෙනවා මම මේ මේ කියන්නේ. ඔන්න ඔය විදිහ අනාගතයට ඈඳිලත් මේ මනසට එන අනාගත සිතිවිලි ධම්මාරම්මණයේ ඔබ අතීතයේ ගත කළ ළමා කාලයේ සිට මතක ඇති තරම් අද දක්වාත් ඔබ කළ කීදෑවල ඒ වෙහසක් පරිකාස බව පීඩනයක් කියම පෙන්වන්නේ ආස්වාදය ලැබුණාට ඒ ආස්වාදය ආස්වාද කියන වචනයට වඩා අධිකතර වූ ඒ ඒ දෙහි ආධිනවයක් ඇත ඒ ආධිනවයෙන් ආධිනවය නැවත මතුවෙනවා අතන යටපත් වී ආස්වාදයේ වින්දා. නමුත් ලෝක ස්වභාවය ඇත්ත ස්වභාවය බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන තැන තමයි මේ රූප ශබ්ද ගන්ධ රස සියල්ලේ ඇත්තා වූ අන්තිභාවය පෙන්වා පදාරන්නේ. ඒ නිසා මේ අද සූත්‍ර පාඨයෙන් අපි පෙන්වපු විදිහට මේ මනෝ නිවාරණ සූත්‍රයෙන් මනස මූල කොට මනෝ මූලික ධර්මයක් පිළිබඳව කිරි සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ. ඒ නිසා ඉන්ද්‍රිය සම්වරයේදී ඉන්ද්‍රිය බුද්ධ ద్వාරතාවක් වෙන්න තැන මේ ඉන්ද්‍රිය නම් මනස නම් වූ ඉන්ද්‍රිය ඒ වගේම ඒ මනසේ මනස ඒ වගේම මන ඉන්ද්‍රිය අවස්ථාව ඊළඟ මනෝ ප්‍රසාදය මනෝ ප්‍රසාදයේ පස්වෙන ධර්මතා මෙන්න මේ කරුණු පිළිබඳව සම්මර්ථනයේ යෙදিলা විදර්ශනා නුවණකින් මනස පාලනයකටත් දීලා මනෝ ධර්මයේ ප්‍රකෘති தත්වයේම සැබෑ தත්වයේම ප්‍රබාස්තර තත්වයම අවබෝධ කරගෙන ඒ ප්‍රබාස්තර වූ මනසෙන් ඉන්ද්‍රිය ධර්මයේ මනෝ ඉන්ද්‍රිය අධිපති කොටගෙන ප්‍රඥා ඉන්ද්‍රිය වඩවාගෙන විදර්ශනා ප්‍රඥා සංඛ්‍යාත නුවණකින් විදර්ශනා නුවණකින් මේ ස්කන්ධ පංචකේ නිරෝධය දකින්න හැටිත් අපි පින්නතුන්ට මේ දේශනාවෙන් අපි අනුශාසනා කරනවා පින්නතුන් නමින් මිය පරලෝකීය සාචර ලේනාති බඳු මිත්‍ර හැම දිනාට මේ ධර්මදේශාමේ පින්කමින්වත් පත් කරගත්තා වූ සකල පුණ්‍ය සම්භාරය එයත් සියකින් කරගත් පිනක් හා සමාන අනුමෝදම් විත්වා කියලා සාදු කියමින් ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ වගේම මෙබඳු ධර්මදේශනාවන් විකාශනය කරන ගුවන් විදුලියේ විශේෂයෙන් ආගමික ආශ්‍රය මෙහෙවන හැම දිනාටම ඔබ හැම දිනාටම විජයශ්‍රී ජයශ්‍රී බෝසත්තුන් වහන්සේගේ සතර දරදා වහන්සේගේ පීඨ ආරක්ෂාව සැලසේවා කරන කියන රැකේ ආරක්ෂාවේ යහපත් වේවා රට කරවන අයටත් මේ ධර්ම ශක්තියෙන් හේතු වීමෙන් නිරුකි නිරෝගීව සුවපත්ව දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරන්ට ලැබේවා කියන පැතුමින් අපි දේශනාව අවසන් කරනවා තිරං දිප්පතු සබ්ධම්මෝ සාද් සාද් සාද් දේවතා සංයුක්තකේ මනෝ නිවාරණ සූත්‍රය ඇසුරින් ධර්මානුකූලව කරුණු පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණ නිරුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ නොච්චියාගම දිනවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද ධම්සර සවිකතිකාචාර්ය පූජ්‍ය ඉලන්දගස්සේ සීලවිසුද්ධි ස්වාමින් වහන්සේ. මෙම ධර්ම දේශනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත පැටයක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගීත ප්‍රසන්ටේෂන් වෙතින් කැසට් අංශයෙන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112 69 71 40 දුරකථනයෙන් ඔබ සැමට سما سمبر سر میں